බාතිල් කරය මිහුන් තාවීල් කරය අදි ජහමියාය මුතසිලා නිදේ ෆිල්කාගේ මිහුන් කලංග සිෆ ෆරත කයින්කාර කරය මිහුන් බොනාගතක අල්ලාහ්ගේ දෙයක් කුලනෝය අදි අෂරිය අකීදාගේ මීහුන් අෂරිය අකීදාගේ මීහුන් කලාගේ දේ පුතාවිල් කුරණි මීහුන් කුරණි තාන් මුරාදකි කුදුරතේ කුලතුම් වන්තකම දේ පුලග මුරාදකි කුලතුම් වන්තකම අලගොන මෙගේ තෙරේගේ දිවි රාජ්‍යගස් අදා හැම බස්මෝති අෂරිය අකීදා අල්ලාහ්ගේ සිෆුල් දත් තාවිල් කුරුම්ගේ අකීදා එකම අලගොන සලාම බාන්ජි හේන සබකේ ශිරුකුගේ අකීදා ශක්කේ බස්නේ න්‍යායතුක අල්ලාහ් කුරබනි තිමන් අල්ලාහ් දෙයක් පුළුන් හෙද්දේ මහලූවක තිබා සජිදා නොකුරි කීවකින් ඉබිලියා මිතාග කුදුරත් මාන කුරගුණු නම එබහි කුදුරතුම ඒ මුරාදු කමුගවී නම අල්ලාහ් සුබ්හානහු වතාලා එකලක් කුරදුමන්තකම හෙද්දේ මහලුවක තිබා සජිද නොකුරි කීවකින් මේ ආයතුක අල්ලාහ් එකන් එගොත ખાસ කුරවා කන් නොජහුස් සවබකි හුරිහා මහලුගුන් අල්ලාහ් අද්දාෆානි එකලක් කුරදුමන්තකම හුරිහා මහලුගුන් අල්ලාහ් සුබ්හානහු වතාලා හෙද්දේ එකලක් කුරදුමන්තකම දැන් ආදම අලිහිස්සලාම එකලඟදී අයිපුල් ખાસ කරවි කීවේ මුරිහාම කලෝගම් අල්ලාහ් දී අයිපුලුන් හෙද්ද හෙද්දු මායක අල්ලාහ් හෙද්ද මුරිහාම කලෝගම් කලඟදී කුලදු මන්තකම් දැන් කීවෙකින් හේ අල්ලාහ් සුබ්හානහු තාලා ආදම අලිහිස්සලාම ખાસ කරවම් දී කලඟදී අයිපුල් කලඟ වහී කරන තිමන් අල්ලාහ් දී අයිපුලුන් හෙද්දේ මකලෝක තිබා සජිදන කරවම් දී කීවේ සජිදන කුරි කීවෙකින් හේ وريها مخلوق الله كلام كل زمن تك مهدى فوائرغا آدم عليه السلام كلام ده كلون هدي واهك بيان كرم إدرس بينو من ني متان كلام أكل كي كل زمن تك مي بنوينا نما එකලාංග එක්කුලග මුරාදකී එකලාංග කුල දුම්මන්තක මේ ගුණවේ නම මිතාංග එකලාංග දෙයක්කුල ખાસ කරා කරනු ජෙහුස් එහෙනම් සල්ලාහ් වෙන දෙයක්කුල ખાસ කරා වැහ මිතාංග එංගම රසූලුල්ලාහ් සමාදේශ කුණ අල්ලාහ් දෙයක්කුලුන් හෙද්දෙවි තිනෙච්චේ කියලා এই আদম আলহিসাল্লাම ජන්නතුල් ෆිරදවස තවරාත් මිතිනේති අල්ලාහ් සුබ්හානහු තාලා කලංග අයි පුළුන් හෙද්දේවි දැන් එහෙන් හුරිහාච්චන් අල්ලාහ් සුබ්හානහු තාලා කලංග කුලද වන්තන් කමක zariyan haddaafani kun වාෂේ මිලෆ්සුක zariyan මිලෆ්සුක zariyan අල්ලාහ් සුබ්හානහු තාලා කායිනාත බව හුරිහාච්චන් හෙද්දේවි මිතිනේති ෆියව එහෙන් කමං අල්ලාහ් සුබ්හානහු තාලා මේ ආයතු කලංගෙ දී අයි පුළු ඒ ખાસ කරේ එහෙන් කම කලංගෙ දී අයි පුළු වාකන් එබ සාබිත වේ ಅದಕ್ಕೀತಿ ಗುರುವಾನ ಕಂಜನ್ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಾ ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಹದೀಸ್ ಬಸ್ಗಳು ತಕುಮ ಸಕಲಾಂಗೆ ದೇ ಕುಳುವಾಕನ್ ಸಾಬಿತುವೆ ಏಕಲಾಂಗೆ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಾ ಅಲೈಹಿ ಹದೀಸ್ ಬಕ್ರೋಗಾಫನಿ ಕಿಯಾಮದ್ದು ಹೋಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ಏಕಲಾಂಗೆ ಖನಾಯ್ ಕುಳ ಉರುತಕಾ ಬಿನ್ ಲವ್ವಾನೆ ವಾಯ್ ಕುಳ ಮಿವೆನಿ ಎವೆನಿ ತಕೆಚ್ಚೆ ಲವ್ವಾನೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ವನಿ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಾ ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಬಯಾನ್ ಕುರಬ್ಬಾ ಕಲಾಂಗೆ ದೇ ಕುಳುವೆ ಖನಾಯ್ ಕುಳ ವಾಯ್ ಕುಳ ಎನ್ನಮೆ ಸಕಲಾಂಗೆ ವಾಯ್ ಕುಳುವೆ ಖನಾಯ್ ಕುಳು ಫದ ವಾಯ್ ಕುಳುವೆ ಖನಾಯ್ ಕುಳು ಫದ ಏಯ್ Eh, Rasulullah SAW hadisi okuravani eh, kilta yadayi rahman yamin Allah subhanahu wa taala ge deyai pula kiyos kanai pula deyai pula kiyos kanai pula etanga murada ki Allah subhanahu wa taala ge vai pula wes nisbatun ge ihama kanai pula wes ay bennete ei mi deyatu ge farag tafatum yani insanun ge haysiyat e insanaya e kanai teri insanaya watun nukura wen kanatun kurahuri ha masakkat ವಾಯಿನ್ನು ಕುಳದಿಗೆಂಬೆ ಕನಾತುಂ ಕುರಾ ಹುರಿಹ್ಯಾ ಮಸಕ್ಕತೆ ಕುರಂ ಎಹೆಂಕಮು ಇನ್ಸಾನುಗ ನಿಸ್ಬತ ಬಲಾಯಿರುಗ ಫರಗ್ ವೆ ಬಹರಿ ದೇಯತುಗ ಎಹೆನ್ ನಮಿಸ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾಗೆ ನಿಸ್ಬತುಂ ಎಕಲಾಂಗೆ ದೇಯಕ್ಪುಳು ಹಮ ಹಮ ಎಹೆಂಕಮು ಹದೀಸ್ ಉಳುಗ ಬಯಾನ್ ವೆಗೆನ್ ಎವನಿ ಕಲಾಂಗೆ ದೇಯಕ್ಪುಳ ಕಿಯೋಸ್ ಕನಾಯಕ್ಪುಳೆ ಎಹೆನ್ ನಮಿಸ್ ಹದೀಸ್ ಬಸ್ ಉಳುಗೆ ಬಹುರಿ ಕಲಾಂಗೆ ವಾಯಕ್ಪುಳೋಸ್ ಕನಾಯಕ್ಪುಳೋಸ್ ಲಿಗೋಡಿಗೆಂ ವಾಕಂ ಎಹೆನ್ ನಮಿಸ್ ದೇಯಕ್ಪುಳ ನಿಸ್ಬತುಂ ಗೈ ಹಮ ಕನಾಯಕ್ಪುಳ ehnamis de ikplo nisbatun ei hama kana ikplo hadis allah ki qur'an ge wahi qurbani wa qalatil yahudu yadullahi maghlula yahudin bunye allah subhanahu wa taala ge ikplo dacce bakhile غلة أيديهم الله يكرمن إميهم قايتك هياتك ذات إميهم نبخيل هياتك ولعنوا بما قالوا إميهم ابن بنما الله إميهم اللعن اللي بل يداه مبسوطتان ينفق كيف යුම්ෆිකු කයිෆ යෂා එකලාන් ඉරාද කරවා ගොතකන් හේද කරවයි මේ ආයතම සල්ලාහගේ දේ කරවාකන් බයන් දැන් අලගොණමෙන් කබූල් කරන් ජෙහෙ ගොතකි එකලාන්ගේ දේ කුළු ලිපිගෙන් වේ හෙන්නමස් මහලුවක ඉෆද වෙගෙන නුවේ මහලුවක ඉෆද වෙගෙන නුවේ මේ බිදවර ෆිරකාත අල්ලාහ් සුබ්හානහු තාලාගේ සිෆෆුල් තකාමෙදු මගෆුර දිගෙන් ගොස්වාවා ෆිරකාත මිබෑ මිහුන් හකීගතුග මි බාබුග මගෆුර දිගෙන් ගොස්වා මිවනී එමීහුන් මේ බුණනී තිමන් නමෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ සිෆෆුලත සාබිත කොෆියා වත්තර බයන් කුරන් ජෙහේ ඒ අයිවාකම් අයිවාකම තිමන් නමෙන් බුණෆිකම ගවානම ඒ අයි කොම්බස් මඛලුකා වත්තරවාන හගීගතු ගේ මිහුගේ බුණුම් බාතිල් කොම්මෙන් ලාසිමෙන් නුන් අල්ලාහ් සුබ්හානහු වතාලා දේපුල් රිබෝඩිගෙන් වුන් ඒ මඛලුකා එෆදා මඛලුකා එෆදා අක්පල රිබෝඩිගෙන් වුන් ලාසිමෙන් නුන් අත්ගතකවස් ඒ ඉන්සානා ෆෙන්නේච්ච ඉන්සානා තසවර් කරවෙන්නු ෆෙන්නේච්ච තසවරන්නු කරවෙ අල්ලාහ් සුබ්හානහු වතාලා දෙප්පු දිබෝඩිකම් වේ එහෙන්නම සකලාගේ ذات ෆුලා එකශීගම් වාගොතක එවස් මකුලවක එෆද වෙගෙන නුවේ අල්ලාහ් කරවනි ලයිස කමිස්ලිහි ෂයිඋන් වහුව සමීඋල් බසීර් එකලාගේ එෆද එහෙන් එවස් චෙන්නුවේ එමෙ ෆරතම අල්ලාහ් නෆි කරවනි එකලාගේ සිෆා ෆරතම එමෙහා මකුලවන් කිබයින් එකලාගේ එෆද එහෙන් එවස් චෙන්නුවේ දෙන් අල්ලාහ් සාබිත් කරන් දෙ සිෆා ෆුලේ එකලාංගේ මුලන් අස්සාවට ගෙම්වා මුල බණ්ඩවාවට ගෙම්වා රස්කලාංගේ එකලාංගේ එම්මේ ෆුරතමයි නෆී කුරවි එකලාංගය එෆද එහෙන් එකලාංගේ එෆද සිෆෆුලෙන් එහෙන් එබ්ස් මකුලව කල්ලි බිගෙන් වාකම දෙන් එකලාංගේ සිෆෆුලේ සාබිත කුරවි එකලාංගේ එහෙන් කමුන් අල්ගොනම නෑ බැංගේ එකලාංගේ සිෆෆුලත ලිබෝඩිගෙන් වාකම් ඒ ෆුරිහම සිෆෆුලත එකලාංගේ ලිබෝඩිගෙන් වනි එකලාංගේ ذات ෆුලා එකශිගෙන් වාගතක එබ්ස් මකුලවක එෆද වෙගෙන නොවේ ඉස්බාතුල් අයිනයින් ලිල්ලාහි තාලා දෙලෝ අල්ලාහ් සුබ්හානහු වතාලා සාබිත වගෙන්වුම් ඒ කීත කුර්ආන ගම්ම ප්‍රතම وقوله واصبر لحكم ربك فإنك بأعيننا කලිෆානු කෙත්තරේ වඩා ගන්නවා කලිෆානු වරස්කලාගේ හුකුම් ෆුලා ෆඉන්නක බිආයුනිනා සවබහි කලිෆානු ති හුන්නවි කලාගේ බෙල්ලෙමුගේ දහුගය කලාගේ බෙල්ලෙමුගේ දහුගය බහි කලාගේ ලෝෆුලුගේ මතිගේ කලිෆානු ති හුන්නවි කලිෆානු ගෙල්ලුමේ නුදෙවේනේ වෙස්මිහා itanga allah subhanahu wa taala ge lo fulo wa kanga benge adi etanga etakon kiti qur'an ge eti ekanaange ballawa bodigen waaka ekanaange lo fulo sabitu wegen we ehen namas ekanaange zaat fulo ekashigen wa gutaka evves makhluka effadawegen nuhe adi sallallahu alaihi qurbani wa hamalnahu ala zati alwahin wa dusur tajri bi a'yunina jazaa'an liman kana kufir timan allah ekalefan ufullawi me bahinuhu alaihi salam ufullawi me අලා ذات අල්වාහින් වදසොර් එයි මඩෝතකෙක්ගේ වෙරි ඉලිතහකා මඩෝතහෙක්ගේ වෙරි නවෙග්ග එබැහි නවෙග්ග තිමන් අල්ලාහ් එක දෙෆාන උෆුල්ලවීමේ තජරිබි ආයුනිනා එනා දුවමුන් දියේ තිමන් අල්ලාහ්ගේ බෙල්ලෙමුගේ දශ තිමන් අල්ලාහ්ගේ ලෝෆුල මතී එනා දුවමුන් දියේ ජසා ලිමන් කාන කුෆර් එයි ජසායි දුගතුන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරතුන් වා එයි කාෆර් වීම ඉස්තකුන්නා එබැහි මිස්ත මුගරව කුරවිය අල්ලාහ් සුබ්හානහු තාලා හැම එකන එනවස් සවාර වේ මිහුම් එකන එකනාගේ සලාම කුරවිය තුෆානු නූහ අලයිහිස්සලාම කවමන් ඇ තුෆානු මේ ආයතක අල්ලාහ් සුබ්හානහු තාලා කලාගේ ලෝෆුල් වාකින් අලි බයන් කුරවා وقوله أدوس الله وحي قربني وألقيت عليك محبة مني ولتصنع على عيني තිමන් අල්ලාහ් කලේ ගෆානු ගමච්ච එබහි මූසා আলাইহিস සලාම් ගමච්ච ලෙව්වීමේ මහබ්බතම් මෙන්නි තිමන් අල්ලාහ්ගේ හදරතුන් ලෝබි එබහි නීස්තන්ගේ හිතුක ලෝබි ලෙව්වීම තිමන් ಅಲ್ಲಾಹು ಕಲೆಗೆ ಫಾನ ದೇತಿರೇಗ ವಲಿ ತುಸ್ನ ಅಲ ಐನಿ ಅದಿ ಕಲೆಗೆ ಫಾನ ದೇತಿರೇಗ ಕಂತಕ್ ಪುರವ ಮುಂದಾನಿ ತಿಮಂ ಅಲ್ಲಾಹುಗೆ ಬೆಲ್ಲೆ ಉಮ್ಗೆ ದಶಂ ಲೋಫ್ಲೋ ಮತೀಗೆ ಕಲೆಗೆ ಫಾನ ದೇತಿರೇಗ ಮಿಸ್ತಕು ಮಾಮರ ಕುರಂ ದಾನಿ ಕಲೆಗೆ ಫಾನ ಕೆವ್ವಸ್ ಕೆನ್ನುಮೆ ನುದೆವೇನ ಫಿರೌನ ಕವ್ವಸ್ ಅದಿ ಫಿರೌನ ಕೌಮ್ಗೆ ಎವ್ವಸ್ ಮಿಹ ಕವ್ವಸ್ ಕಲೆಗೆ ಫಾನಕ ಎವ್ವಸ್ ಗೆನ್ನುಮೆ ನುದೆವೇನ ಎಕನಾಂಗೆ ಲೋಫ್ಲೋ ವಾಕಂ ಬಯಾನ್ ವೆಗೆ ನುನಿ ಎಗ್ಗೊತಕಸ್ತ ಅವೀಲು ಕೊಗ್ಗೆನ್ನ ನುಹಾನ್ තාවීල කොගෙන නවන එකලාගේ ලෝෆුලගේ මුරාද කි ලෝෆුල නුනේ නිවෙනි වෙනි ඉච්චේ රක්කා තෙරිකමේ නුවත රහමතේ නුවත නියමතේ මිෆ තාවීලකුන් තාවීල් කොග්ගේ නුවාන එයි කුර්ආනුගේ ආයතෙන් නුවත ලෆ්ස් තාවීල් පුරවේනි කරීනායක එකුග දලීලක එකුග දලීලෙන් නැතියක තාවීලෙන් නුකරවේ හකීගත දලීලෙන් නැතිජ්ජ ඒගේ හකීකි මානයන් අලගොන් මෙන් ඒගේ තෆ්සීර් කුරන්ජේ ඉස්බාතු සම්ඉ වල් බසරි ලිල්ලාහි තාලා එස්සෙවුමා බෙල්ලමුන් අල්ලාහ් සුබ්හානහු වතාලා සාබිත වෙගමු الله كي تقوان وحي قربان قد سمع الله قول التي تجادلك في زوجها وتشتكي إلى الله والله يسمع تحاوركما إن الله سميع بصير هم قرهم الله أسرى ودقنا نافي قول التي تجادلك في زوجها كليك فان يعني هنا يعني هنا بس أسرى في كليك فان قارها آسينك فرميها مدوغا آه، بحثكور ينهناك فرميها بهيغتون يعني هنا بس الله أسرى في හැමකටම අස්සලාති. එයි خولة بنت ثعلبة خولة بنت ثعلبة එනක ෆිරිමීහා එයි අවස් බුනු ස්වාමිත. අවස් බුනු ස්වාමිත දිහාරකු. දිහාරකි එයි අමි මීහාදිම ෆිරිමීහා බුනු කලේති මන්නගේ මම්ම ෆදයි. මම්ම යා හමකුරුන් එයි අමි මීහා මම්ම යා හමකුරුන් යාග මිකන් දිහාරකු. එයි වරන් හකිගත කරනු බෑ බහෙන් එයි අමි මීහාදිම බුනු එයි කීති කුර්ආනුග එකන් බාතිල් කුරවෑ ෆවනි එකම කොහෙන් බුන ෆියා බොඩ කෆාරයි ලාසිම් වෙගෙන් දාන. එහෙන් බොන ෆියා බොරු කෆාරා ලාසිම් ගෙන්දාන එම්මෙ ෆොරතම දිහාර කුරි මිහාන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම සමානුගා අමි මිහා එම්මෙ ෆොරතම දිහාර කුරි අවස්බුන සෝමිත් ඒ එකලේෆානුගේ ෆිරි අමි මිහා ඛවලා බින්ති සාලබා මුස්කුලි ෆවානිකෝ එකමනා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම අරිහන් ආස්තන්නනේ අල්ලාහ්ගේ රසූලා තිමන්න මි උමරක් ගොස්ස හුට්ටේ නැතිමන්න දිහාර කුරි තිමන්න නෙතේ දාන දිමයි තිමන්නගේ දරින්තන්ගේ බහට්ටේ නැතිවන්න දූ කොල්ලා ෆිනව තිමන්න ಕಾಂದೆನಿಕಾಕೋಯ್ ತಿಮನಗ ದರಿನ್ ಕೊಳ ಬಲಾನಿಕಾಕೋಯ್ ඒවගුතු අදි දිහාරුග සුකුම බාවෙන් ලබ්බ අල්ලාහ් සුබ්හානහු වතාලා රසූලුල්ලාහ් සමාදීස් වකරවනි ඉතුරු ගොතෙන් නැතේ කම්ඩේගේ තියවනි එනක මච්චන් හරාම් වෙෆයි දේක මොනා මච්චබල්ලා දන්න අල්ලාහ් එමි කමා බෙහෙ ගොතුන් හුකුම බාවල වාෂි කමා බෙහෙ ගොතුන් හුකුම බාවල වාෂි දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ ආයත්ත බාවල වනි ඒ මුජාදලා සෝතුක ෆුර තම ආයත්ත ඒකේ බුයි කෆාරාගේ වාහකලස් දිහාරුගේ الله يكرفني أنهم ميهاج بس السوافي أنهم ميهاج في رميها مد كليفان غارهم الشكوى كر وتشتكي إلى الله أدي الله جهدرتن كمنا شكوى دنوا يبهي ودبل لا كمنا مدنواني إيه الدعوة برسكلاك اللهم إني أشكو إليك تبنا إبا الله جهدرت شكوى دنوا ممي كما بيكتم حكم باولا باش والله يسمع تحاوركما إبغتو الله السومن ديه تيا دبي كلونجه بس إبهي رسول الله صلى الله عليه وسلم يا إيه كمنا دكتي إبا هكذا الله السومن ديه ඉන්න අල්ලාහ සමීඋන් බසීර් හැම කරන් අල්ලාහ සුබ්හානහු වතාලායි මුලන් අස්සලා වඩගෙන්වා අදි මුල බල්ලා වඩගෙන් වරස් කළා මිතාගේ කලාගේ එස්සෙවුමා බිල්ලෙවුම් ඉබයන් වෙන් එදියි කලාගේ අස්සලා කම් ෆයි ෆ්ලු රිපෝට් එකෙන් වේ බල්ලා වලෝ ෆ්ලු රිපෝට් එකෙන් වේ ආයිෂත්ගේ ෆාන් විදාලවනි අල්ලාහ සුබ්හානහු වතාලාගේ එස්සෙවුමුගේ ෆුරිහම කමායි තිමන් කමනා එවගුතු ඉන්නේවි ඒ අංහෙන් මීහාගේ ඝාතුකය හැම එකනි නිවලකම් හොරි තුනි තුනි ෆර්දායක yang himmiha timanna de terege bahi khawla binti salabaya timanna de terege huri tuni tuni fardaike timanna kamfajjahan adwahangini me ekamak wes bay wahake timannan aduwe mundiye අනෙක් බය එහා සිරුන්නේ කමනාය වාහක දෙක්කේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම එකම බෙහෙවත එකමක අල්ලාහ් සුබ්හානහු වතාලා හයිබ්වන උඩුන් කමනාගේ අඩෝ එසෙයි හයිබ්වන උඩුන් කමනාගේ අඩෝ එසෙයි කලහාගේ එසෙව් මුගහුරු ෆුරි හැම කමනාය mikamanaga ado allah subhanahu wa ta'ala wani assawa fa haybana udugamati eddo umar gafano kalifano khalifa kamuga e an hemmi ha umar gafano magmati wadaya gannawani ko sahabi be kalam tahaka ekuga wadaya gannawani ko e kamanaga wale vima umar gafano kalifano e kamanaga arha wadaya ngi tan iraku e kamanaga wahaka ya mashgul wech bayan assawa be kalam kamako faiswe umar gafano e kamanaga arihum faregwe e ka adi wadayagen අස්සාාවයකළු අරිහ වඩාගෙන හිදු බයි අස්සාාවයකරු කමශක් වාකුර එහා ගිනරෝ මුස්කුල අංහෙ මිහා යකලේ ෆාන්ති කුම් වාහකත කෙත්තෝ ඇති දෙක්කෙවි කිහා ගිනවගුත් තහින් එජේ බේකාර වෙලදී එහිදු මරු ෆාන විදාලවනි එයන් හිමියාගේ බස් තිමන්න මිනික මෙති අලා නා හම්වි කිවෙන් එయ్యේ එනගේ අඩවනි හයිවන උඩුන් හුරිහා මහලූන්ගේ වෙරි ඉලාහු අඩවස්සය හුරිහා මහලූන්ගේ ખાලික් හයිවන උඩුගේ මතින් එයන් හිමියාගේ අඩවනි අසාෆේ himanna meni kamati insana enage aduna hambiki wegen heyye hadis allah subhanahu wa taala hi qurbani laqad sami allah qawla alladhina qalu inna allaha faqirun wa nahnu aghniya hamakarun allah subhanahu wa taala adwa safiye e buni mihunge bunun hamakarun allah faqire timanna menne mussani e yahudi yahudin emihum ibrani allah faqire aharmenne mussani mihum nakimi allah bis gonje hum tajjaha fa bay යහූදීන් කම කුවස්ති මන්න වෙන්නකි සමාවි දීනග්ග අහලු වෙරනේ කියාදව අකුරි බය අල්ලාහ් වස් මලාමයි කොෆති බය මෙමිහුන්නකි යහූදීන එහානු බය බය මෙමිහුන්ගේ සර්දාර් ඒ කාබුන අශ්රෆ් එනබුනි එච්චෙන් ඒ අල්ලාහ් ෆකීර අහරමන්නේ මුස්සලි ඒ අල්ලාහ් අනි කීත කුරානුක බයන් කරවා ෆමන් දල්ලදි යකුරුදුල්ලාහ කර්දන් හසනන් ෆයදායිෆහු ලහු අදාෆන් කතීරා තිමන් අල්ලාහ් කා කොහිජේ රිවති දරඤ්ඤෙද්දේ ඒනෙන් එතක් ගුණයෙන් එක බදලුව තිමන් අල්ලාහ් දෙවවා හුෂේ ඊගසි දරඤ්ඤකුන් දරඤ්ඤන් අල්ලාහ් දෙනි කාකෝයි ඒ යහූදීන් විබුණනි දරඤ්ඤන් දෙනි ෆකීරුන්නේ එහෙම අල්ලාහ්ගේ ෆකීර කිය හරමන්නේ මුස්සන්දි අල්ලාහ් වනේ හරම කිවෙන් දරඤ්ඤන් දෙපැයි මිමීහුන්ගේ බුණු අල්ලාහ් අස්සාෆි අදි එමිහුන්ගේ බුණි බුණු අල්ලාහ් ලියුවාෆි ඒගේ ජසා අල්ලාහ් යාමෙද්ද හොගේ මෙහෙන දෙවවා අදි සල්ලාහ් කරන වහී කරවනි අම් යහසබුන අන්නා ලා නස්මා සිරහම් වනජවාහම් බලා වරසුලුනා ලදෛහිම් යක්තුමූන් එමිහුන් එහි කරනි හිජ්ජති මන් අල්ලාහ් එමිහුන්ගේ සිර් වාහකතකා සිර් සිරුන්ගේ කුරා කන්තත්ත අස්සා උඩනු නුගන්නවා කන් එමිහුන් හි කුරණි හියේ බලා අදි කියෙන් හේ එමිහුන් ඒ කුරා හුරිහා කමකා බුනා හුරිහා බුනුන් තකේ තිමන් අල්ලාහ් ෆොනු වාසාව බයකුලියතේ මෙහර මිතාංග ලියොවුන්ගේ බයන් කුරවන්නේ කනාගේ එස්සෙවුමා විදිගෙන් හගීගතුව කනාගේ එස්සෙවුන් නෆී කුරා කමෙන් නෝ මියේ ඒ ලියුව්වනී හගීගතුව කියාමෙද්දෝගේ මිහුන්ගේ මච්චන් කුජ්ජෙක් ගාන් කුරවන්නට එක උනුලිව්වාස් ෆුදේ අල්ලාහ් නුලිu vaios fude e giyamet dohgo Allah subhanahu wa ta'ala bayem mihun na bid dannawa hali miyoni kamen nukuran miyoni kamen nukuran ena buna nukuran ko ba he heki tibannai kan kuri kamu ena jadal qur'an Allah ge hadrat Allah qur'an timan Allah nu fude he hekke ge gotuga ena dannan nu fude demihun Allah wani දුනියේක ස්කම සාවිත කුරමට්ටක මදුවගෙන් දෙහකින් ලැබ මදුවගෙන් දෙහකින් ගෙන්න ජනිත මන්නේ කන් කුරකවා ಕಿಯಾಮತ್ ದೋಗ ಇನ್ಸಾನ್ ಅಲ್ಲಾಹ್ ಗೆ ಅದೋ ತಗಸ್ ಜದಲ ಪುರ ಏಂಕಂ ಗೆ ಹುಜ್ಜೈ ಏನಗೆ ಮಚ್ಚ ಕಾಯಂ ಕುರೋ ಮಟ್ಟಕ ಮಲಾಯಿಕೆ ಬೆಕಲುಗೆ ದಿವ್ವನಿ ಹಗೀಗತುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲಾಗೆ ಎಸ್ಸೆಮ ಕಲಾಂಗೆ ಹೆಕಿ ಓಡಿಗತುಂ ಫುದೆ ಇನ್ಸಾನ ಫುದೆ ಅಲ್ಲಾಹ್ ದೋಗ ವಹಿ ಕುರವಾನೆ ತಿಮಂ ಅಲ್ಲಾಹ್ ಕುರ್ಆನ್ ಕಫ್ ಸೂರತುಗ ಅಲ್ಲಾಹ್ ಬಯಾನ್ ಕುರವಾ ಫೇಬೈ ತಿಮಂ ಅಲ್ಲಾಹ್ ಇನ್ಸಾನಾಗೆ ಖರ್ಗ ಅಳುವಾ ಹುಶೀಮೆ ನಗೆ ಫೈ enage fain alallahu shime aiti man allah na wahi qur'ana miyadu tiba tiba ge amilla nafsan hisab kollu mattaka fude enage karugati man allah alallahu fain rubba enage karuga alallahu shime කොම්මියකසේ ෆතකී එනක මචං හුජ්ජෙක් ගායම් කරොමට කඩ වැෆා අච්චන් එහෙනම් සල්ලාහ් ෆුදි වඩි ගන්නවා එකලංගේ එස්සෙව් එස්සෙව් ෆුදේ හැම එකන ඉන්සානා එකුරි අමල තව ගමච්ච එකලංගේ එස්සෙව් මා බෙල්ලෙව් ෆුදේ හදිස් අල්ලාහ් කරෝනි ඉන්නනි මාකුමා අස්මා ව අරා amakarun timang allah wodiganna wani tiya dek dekalumna hugai asma'u adu assawme rangala wa ara adi balla wodiganna deke wodiganna wani timang allah huriha kana ei harun alayhi salam ra musa alayhi salam allah konan wada ganna ra fir'aun we gata dawah dew mattaka tiya debe kalna hugai timang allah wodiganna wani bahi timang allah ga madaw tiya be kalna hugawame we adi timang allah tiya be kalim bal ගුණා බහ අදි එමීහුන් තිය බේකල්න අදි මාල ගුණා බස්තන අස්සාවට ගන්නවම අදි වේගෙන් දාන්න හුරියාකම බල්ලා වඩ ගන්න. එහෙම වඩා ගන්නවා. ඊටම කුර්බාන කරනවා. අදිය සල්ලාහ් කරන අලම් යඅලම් බි අන්න අල්ලාහ් යරා එනනු දන්නනී හෙජ්ජේ. එබහි අබූ ජහුඩා බෙහෙ ගොතුම් මියායි තිබාවල වැෆ. එයි අලක් සුරතු අල්ලාහ් කරවනි අලම් යඅලම් බි අන්න අල්ලාහ් යරා එනන් නේගනී හේ අල්ලාහ් සුබ්හානහු වතාලා එන දෙන වඩිනු ගන්න දෙන වඩ ගන්නවා. එනන් නේගනී හේ. අල්ලාහ් දෙන වඩ ගන්නවා එනයි කුරා හුරියා ගන්න. එනයි කුරාන් ඔබ හුරියා කරනවා අල්ලාහ් දෙන වඩ ගන්නවා. බල්ලා වඩ ගන්නවා. අදිවස අල්ලාහ් කරන්නේ අල්ලදි යරාක හීන තකූම් වතකල්ලුබක ෆිස් සාජිදීන් එකලාංගයි එකලේෆාන් තෙදේ වඩා ගන්නවා එරගොස් කලේෆාන් දෙක වඩ දෙක වඩ ගන්නවා රස්කලාංගේ අදි සජිදාග කලේෆාන් එෆොම් මිෆර ෆ්‍රෝලි වඩා ගන්නවා හින්දුගොස් කලේෆාන් දෙක වඩ ගන්නවා රස්කලාංගේ එකලාංගේ එබැහි කලේෆාන් අලුකන් කුරන් හුන්නවා එරගොස් අදි එනුන් හාලිත්තහුව කලේෆාන් හුන්නවා එරගොස් කලේෆාන් දෙක වඩ ගන්නවා එකලාංගේ එක්ගොතක සිතාම් කුරවාන කන්නේ තේ උරිහා කම එකලාංගේ දෙක වඩ ගන්නවා حديث الله وحي كربني وقل اعملوا فسيرى الله عملكم ورسوله والمؤمنون كيفان بدال واره كافرنا i'malu tiban amal kurum darati kura amaluta fasayara allah amalakum tiban amaltan allah balla wodigannawa deke wodigannawa wa rasuluhu wa dikalange rasulawas adi mu'minun was deke kalemati kura amaluta allah deke wodigannawa kama assa wodigan wa kami ayat hoga bayan wegen ediyai isbatul إثبات المكر والكيد لله تعالى على ما يليق به مكرا ريفون الله سبحانه وتعالى كلام ذات فلا كشيكم واغوتك كلام ثابت مكرا ريفون මෙහර මේ සිෆත හැකීමී හගීගත බලායරුග අල්ලාහ් සුබ්හානහු වතාලා එක මේ සිෆ ෆුලතහකුම් මුතුලව් කොර සිෆෙන් නුකරේ බයි සිෆතන් එබහුරි ආම් ගොතෙග්ග එබහි මුතුලව් කො එවස් කයිදකා නුලා අල්ලාහ් සුබ්හානහු වතාලා සාබිතු නුකරේ බයි සිෆ ෆුලතහ ಎಸಿಫಫುಳುತಹಕ್ಕೆ ಕೀರ್ತಿ ಕುರ್ವಾನುಗ ಕಾಫರುಂಗೆ ಅಮಲಕ ಗುಳುವಾಗೆಂ ಅನ್ನ ಸಿಫಫುಳುತ ಎಸಿಫಫುಳುತ ಹುಂ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ಕಲಾಂಗೆ ಜಾತ್ ಫುಳಕ ನಮೆಗ್ಗೆ ಗೊತಕು ಸಿಫ ಕುರವಾ ಫೆನ್ನೈ එහෙන් නම එස්සෙවුම් මිසාලෙ එස්සෙවුම් එකලාගේ බු ඉස්මු ෆුළු එබහි නම් ෆුළු එබෑ නම් ෆුළුන් එබෑ සිෆා කුරවෑ ඒ අස්සමීඋ මුලන් අස්සබා වඩගෙන් වා ෆරා එකම මි කයිද කයිදුගේ මානකී makaru hedun rehvemu makru makru arabah makrus nikan makara e lafza kun allah kan ne nam fulad de va fa qur'an makir misalak al makir e de mane ki makaru haddawa farai e no makaru hadamiya hama e kota e kota khaid rawa miha no tarawa miha makaru hadamiha mihenne nen allah subhanahu wa taala e kalange zaat fulaka mi sifa furtahakun eh, named de va fa එහෙන්කම ඉල්මරින් සිෆාෆුල තංගේ බොහරි බස්සවා ෆබෑතහක් මී එබ්බෑමි මි බයකි මී කාෆරුන්ගේ අමලකා ගුලවෑගෙන් ජසායද්ගේ ගොතුන් අල්ලාහන් ඒ සිෆාෆුල නිස්බච්චු ජසායද්ගේ ගොතුන් එකමක අල්ලාහන් එසිවෆුළු නිස්බත් වෙගම් වායරුග එසිවෆුළු නිස්බත් වෙගම් මනි ෆුරිහම කමායකුග එහෙන්නම සාමුගතක මීස්තකුන්න මකර් මතරේ වෙමු මියන්නනි නුබෑමානයික නුබෑමානයික එකමක අල්ලාහ සුබ්හාන වතාලයන් එසිවෆුළු සිෆකුර වේ හිඳුගා ei furihama maane ei kaafarunna Allah subhanahu wa taala makarmi ekanaange sirrun ena uqubaate devvun kamaka kanaange uqubaay mi devvani enen ekan hagguwegen waatiive hagguwegen waatiive yammi kene Allahuge makara Allahuge makara Allah subhanahu wa taala kiitu Qur'aanuge wahi kurawani wa huwa shadidul mihal kanaange emme varugade makara hadda faraat එම්මේ වර්ගදය එබහි එමීහුන් එහදා මකරවර වර්ගද මකරු අද්දවය මිසාලක ඊසා আলাইহিসসালাম අද ඉතරෙම මකරු හෙද අල්ලාහ් වහයි කුරන් තිමන් අල්ලාහ් මකරන් හෙද්දේ එද්දේ ඊසා আলাইহিসসালাম ක සිෆා එම්මේ හක දෙව්වි අල්ලාහ් දෙව්විම ඒන සොලිවන්නේ යහූදි ඊසා আলাইহিসসালাম අල්ලාහ් ෆුල්ලේ අල්ලාහ් එද්දේ මකර එමීහුන්ගේ අමලා ගුලවෑගෙන් අල්ලාහ් ජසාගේ ගොතුන් මිසිෆා ෆරතන් අල්ලාහ් වනි කලංගන් නිස්බේ කුරන් බෑ ජසාගේ ගොතුන් එකලාගේ මුතලව කොහෙන් මින් එද්ද සිෆායේ නිස්බේ වෙගෙන නුවා mi bayan kurave sifay misala hakaydu makaru revem ei eh, mutulaw kun hekana angeka sabiten nukuravena gaida kanule e qaida ki ei eh, kafarun emihun eh, qura amal kuriya bayan vegen dium wa qawluhu adi sallallahu alaihi wa makaru wa makara allah emihun makaru hediye adi allah makaru hediye wa makaru wa makara allah emihun makaru hedime ge jazaa'e goton allah makaru hediye emihun edi makara allah batil kuravi jazaa'e ge goton emihuna kan nege Allah subhanahu wa taala emihuna nege gogotan Allah subhanahu wa taala emihun hippeun emihuna jaza devun yamme kene Allah ge makar ekama ko Allah emihuna ka jaza no devva no to uqubat no devva haggu nuanyaka emihuna ge kan haggu nuanyaka Allah no devva wa makaru wa makara Allah wallahu khairul makirin adi emme heyo makaro hadda faratake Allah emme heyo makaro hadda faratake ikon gotakan ei haggu veri faratan uqubai dev haggu veri faratan وقوله أدي صلى الله عليه وسلم ومكروا مكرا ومكرنا مكرا وهم لا يشعرون emihun bas makaru hediye timang Allah makaru hediye emihun nan was enge kame ei misalan Allah subhanahu wa taala Rasulullah sallallahu alaihi wasallam qatul Quran begen makkage mushrikun emihun komme qabila ekum mihaku howagen Abu Jahl revere umen ei warga damakaren hena hedi ena mi hedi makaraki arabinge komme qabila ekum mihaku howu ඒ එනගේ මක්සදකි ඒරුන් රසූලා ගතුළු කුරීම කිසෝසන් නොහිවේ ඒ මිහුන්ගේ තෙරේගේ ගොත එකි ගබීරාතක මිහුන් බෑවරියගෙන් මියකු මරාලෆියක කිසෝසන් නොහිවේ ඒරුන් එදෙන් ජීහෙනි දිය ඒ ගතුළු හි ෆරාතුග අහළු වරුන් එදෙන් ජීහෙනි දිය දෙන් මිහුන් දිය දේ අබුජහල් මිකුණනි තිමන්නම එගොතරේ කලිෆාන ගතුළු කුරාන ඒරුකුන් මිහුනක කිසෝසකන්නේ දෙවේනේ තිමන්නම කිබේකුන් දිය යෂේ දෙවේ ඒරුන් තිමන්නම කොම්ම ගබීලාකුන් දිහ ජමල් දිනවසතේ කම වානේ මෙහෙම දිනව නෙමුනි එගොතම්ම කරු හදා ෆේනම ඒන ඒ ගබීලා තහොග මියුන් ඇද රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දොර කොළක මච්චා ගේ ගේ කොළක දොර කොළක මච්චා එවෙමි තිබි අල්ලාහ් ඒ කුර්බානි කඩේ ෆාන් වඩා ගන්නා හරි මොන කන්නු ෆෙන්නාන කඩේ ෆාන් කඩේ ෆාන් වඩා ගන්නා හරි ආයෙ විදාලවමු වජල්නා මින් බයිනි අයිදීහිම් සද්දන් වමින් ඛල්ෆිහිම් සද්දා තිවන් අල්ලාහ් නික කුර්මති ගේ ෆාතුක ෆර්දායි ලෙවීමේ කඩේ ෆාන් මින්න කෆෙනි වඩා කඩේ ෆාන් එමි හොන කන්නු ෆෙන්නාන ඒ කඩේ ෆාන් වඩා ගන්න එමි හොන් තිබිය තිබි ගොතා ඒ කඩේ ඒ කණාගේ හෙද්දීම කරු fennane e kale fan wada ganna e mihun tibi tibi gota e kale e kale ange hedde makar wa makaru makran e mihun hedi makar mihun hadafi makar bodo ehna bas allah kannu tiwan allah makar hedde wime وهم لا يشعرون كما كتب الله هدي مكرون كانوا بس انجيل بس انجيل وقوله ودي صلى الله عليه وسلم انهم يكيدون كيدا واكيد كيدا ميهم بس راوي تمن الله سرا ريوي එමිහුම සෙනු බෑරේ මුතර රේවෙවීම ඒක ඉදිකොලත් තිමන් අල්ලාහ් රේවෙවීම එමිහුන්ගේ රේවුන් දී බාතිල් වෙන්නේ ඔත මිහුන් كافرون أدي مسلمون جاء عدوهم مسلمون نادي ترى نبى ريبون ترى هذا نمس كنا ريبون ونتا الله كرب لبرب نو سينجى مسلمون ناس نيجى مين نيجى نجى ونتا تا باهت لبعند داكا ريبون تا باهت لبعند داكا من نيجى رسول الله صلى الله عليه وسلم يفدا آه، دعاء بس كرب الله اللهم من أراد بالإسلام والمسلمين سوءا فأشغله بنفسه وجعل كيده في نحره وجعل تدبيره تدميرا عليه يا قوي يا عزيز إيه هذا بس بسكور كوي مسلم اسلام دينا مسلمنا دي تريغ نبهر يوم الراوا ميهايا اللهم ان اراد الاسلام والمسلمين سوءا فاشغله بنفسه اينك نفسا نبا ريوم مشغول دے واش وجعل كيده في نحره ادي اين يا دمال اينك اے مکر امرا فنوا فنوا لواش اين يا دمال وجعل تدبيره تدميرا على هدينا اين ريوي ريوم اينك هلاك كم قد واش ادوا رسول الله صلى الله عليه وسلم මිහා හිසාබද මිරේ කුරුපල්ලානි දැන් අලගොනම කොම්මෙ පුරාස්වති විලේරියක් අකීදාගේ දරුසෙ මිතාගෙන් දාන අකීදා මෙවර මුහිම චහියත එහෙම අන්න සුවාදම බෙෆෝ සුවා conforme ඕහුවා අමිහාර මේ ಫರಾಯ್ದು ಪೋಹೆ ಹಿಂಗಾ ಗೊತ್ತಮಿಹಾರು මේ චුට්ටි තෙරේක ඩිසැම්බර් මහගනියලාම ෆරායිද කෝහේ ෆරායිද කීවර මුහිම ඉල්මෙන් එයි රසූලුල්ලාහ් සමහදී සුකුරවා ෆනි බිම්මතින් එම්මේ ෆුරත්තම දීන ඉල්ම තවගතරන් ෆුහෙවිගෙන් දාන ඉල්මේ අදී උමර් ගෆාන විදාලෝවේ තාල්ලමුල් ෆරායිද තියබා මින් ෆරායිද ඉල්මු ගනේෂේ ෆඉන්නහා මිනද් දීන් සවබකී ඒ දීනුගේ බයකේ දීනුගේ බයකේ විරාසතුගේ ඉල්මු එයි ඒති අල්ගොනමෙන් ෆරාගොතන් හොති යන්න හෆ්තා ඉන්ෂාල්ලා ෆරායිද කොහෙන් ඒති බහාගොතා ඒ බහා කවායිතක උසූල්තක আদি වාර්ත බෑත රද්දුවා ෆරායිතක මහරූම් වා ෆරායිතක එහුරියා එච්චිතක කීවිගෙන් දාන හයිගතුක මිහාරුගේ මි ගාදින් නැස්නේගේ කින ෆහරවර විරාසතුක මස්සලත සබකී වරබ්බොට ඉල්මේ එබෑ නූංගෙන නිහින්ගෙන් නේගේ නොගෙන නිහෙන්නේගෙන ඒ ඉල්මෙන් ඒ යගියතු රෆුරි හැම බොඩ ඉල්මෙන් ඒ ඒති උංගනිකන් ඒති එගේ එම ඒක බෑරේ වේ වන් බේනු කොම මිහක බෑරි වේවේ බෑරුම් බේනු කොම මිහක බෑරි වේ දැන් ඒති නම් නෝට කුරා මිහඳ උදින් නම් නෝට කුරානේ බේනු මිහක ඔජ්ජන නෝට කුරා දැන් ඒ ෆෙරේ දුවහා ඒ කඩියා ඒ හුරි හැච්ච ඔලොම් ෆිලාන දැන් ෆරාත්තක වාදෙකි قاعد أنا أقدم مست وصفة අනුදු නුවාන පාති නුවාන පාති අංගනක නමාදම් මුට්ට ෆිරිහිනව කුරුකණ්ඩියස් නුවාන පාති අංගනව කුරුකණ්ඩියස් ෆිරිහිනෙක්ගේ කුරුමතින් අංගින බාලි වෆාව අංගින බාලි වෆාව අංගින කුරුකණ්ඩාෆියා නමාද පාතිල වාන ඒ කුරුකණ්ඩුම් වානි අනේ සුතුරාය හිසාබුන් කුරුකණ්ඩියස් දැන් කුත්තා එක්කුරු කෙඩියක නමාද බාතිල් වාන අදි හිමාර එක්කුරු කෙඩියක නමාද බාතිල් වාන ඒ හිසාබ ආයතනකද මජබූරි حالتෙන් ඇයි මජබූරි حالتකදෙන් මාෆුවා මේකන්ත දැන් එතන ගිනන් දනිවස් ජාර ජාහිල් වාන එතන දාමී එමිහුන්න බලන්නේ යකුරු කඩ දියස් තන් මොතකස් කුරු කඩ හදා තන් වෙජ්ජක කුරු කඩ ගොස් කියනවාන මජබූරි حالتෙක්ගා මස්සලෙන්නේ කුරි කැඩියස් මජබූරි හාලත එක එකම මජබූරි හාලතෙන් නූවෙජ් ජබය ඉල්මරින් එදෙන් එදි හරම් එබහුරු ඉස්තිස්නා කරවා එකම කොයස් මහුර මජබූර වාති වේතන් ඉස්තිස්නා කුරි එයි මීහුන් ගිනකම් මීහුන් ගිනවගෙන් ගොස එතනුන් ඉතුරු ගොතන්නේ මිහක් කුරි කඩ දියුන්නුන් ඉතුරු ගොතේ දැන් වාගත කීතාංග මේ උලනිය කි වත්තරු ගමි හම් මස්හබ් තවගම හනෆින් හනෆින් නකි එයි දැන් එම්මේ බාතිල් මස්හබ්ගේ අහලවරින් එමීහුන් හැම ඉමාම් මිහා සලාන් දේ බාරත් තිබිතා තෙදුව තෙදුවාන තෙදුව සුන්නක් වතාර හැම සලාන් දේ එකම කේ හගීගතු සොරීහ නස්සුම් මනා කරවවාක ඉමාම් මිහා සලාන් දේ බාරත් තිබිතා පුරිතා හොරගෙන් සුන්නක් මනා කරවවාක සොරි සොරි සොරි හදීස් එකම කේ මීහුන්ගේ දිනුගේ බයෙන් ඒ හැම සලාන් දේ රහම හොරියාන ෆින් තෙදුවාන තෙදුව සුන්නක් කරවවාක දැන් කියන මීහුන් තෙදුව ගඳාන මීහුන් කුරුණු කඩයන දේ හගීගතුකම ඉකන්දත්තම් මේ කුරි කණම්වස් මේ ජෙහනි මීහුන්ගේ මීහුන්ගේ අමලතවගේ සබබ සුන්නත අඛිලාෆ කන්දත්ත කුරන් ජෙහජියා දැන් කමරංගලනවා කොන් කමරංගලවා එබස් කමරංගලවා අයිද මිහාර බලාගෙන හයියතුක සෆෙවර් කුරන් ජෙරි ෆුන්නාබ ෆුන්නාබුන් එවර් කුරීම උන්නානි එම්මන් සීදලති ෆාගේ ඉංග්‍රීතව කොලකුන්නෝ ෆුන්නාබුන් එවර් කුරන් ජෙනි ඒ ෆුන්නාබින් නානි එවර් ෆාගේ අනේ ඉංග්‍රීතක ඉංග්‍රීතක වා කොල එකි මෙහො කිවරවා ෆුන්නාබින් නානි එවර් ෆුන්නාබුන් සෆතන් එවර් කුරා එරහුන්නා නංගල ඒ සමානකසේ කොට හම හම කුරේ සමානකුනේ මිහන් නොහු දෙන්නයි මෙහාට බලන රොංගෝ ඒ සවුකා රොංගෝ ඒ සවු මිහකු නැතස් මිහාර එමෙකෙන් තයි මනාකරේ තම්පත දෙතරේක සවු හදන මනාකරේ එමිහ කුරණී මිහුන් කුරණී තරි මුරිමි රොංගෝ දෙමි කරොංගෝ ඒ සවු කම එමෙකෙන් තයි එකක් වෙසේ බහුරේ තම කාරික බහුර එකක් වෙසේ නබලනී එමි රොංගෝ මි සවු කම රොංගෝ මි සවෙන් එයිද මිහුන් නැෆසේ හැක හෙදි ෆහුරි ගොත්තේ තාගි ගතවන්නේ රෝග දෙමි ෆැමිලි මීහුන්න ෆසයක මීහුන් සෆාදම් ෆසයක රෝග කීමි සෆෙන්න මීහුන් වෙගෙන් තසෆකවා මීහුන් බලනි තරි මුරිකා මිහාර දෙමි ෆොන්න රෝග කමං ඒ සෆ ඒ ගුතක සෆෙන්න ඒ සෆ හදා මීහුන්න සෆක සවාබස් මෙනිය කන්න නේ නේ ආයි දැන් අමිල්ලා ලියපොන්න තුවා සාගිත තුවා කහවසෝවක් දැන් උකුරු දොහක කියා ෆිමිහා දජ්ජාලුගේ ෆිතුනෙන් සලාම බානකම ඉබහුර බයි රිවායත්තන් ඇස්වා ෂේහ් අල්බානි බෙන් හසන් කුරබා ෆබයින් ඉල්මරින් දයිෆ් කුරබා ෆිස් ඉබහුර හදීස් එහෙන් නම සොහ හයගේ ඉබහුර හදීස් තකෙන් කොල්ලවා ෂේහ් අල්බානි දාවනි හසන් දරජාගේ හදීසකි හසන් දරජාගේ වෙහි සොහ හදීසකි අකුරු දුවන වතව කුරු විලේරේ කාෆිසුර කියුණාල් දැන් කාෆිසුර කියාගම කි දුවා එන්නේ කියා නම් ඉල්ලන් හදා හුරු දුවාත ඒ කොම්ම කම කේ බොර දුවායි මිහුන් හදාගන්න. ඒක මොකද දුවාගේ මානයි බස් බල බලාලනි කෙනුන් එළිය ෆේනිම කියාලන. එළිය ෆේනිම කියාලන ඒ මානයි බස් බලාලනි කෙනුන් ඒක මි කියනි කීක තමයි බස්. බලාලන් ජන තමාන බස්. දාදීම් බොඩු කම කියයි ගතුගා ඒ සහාබිත තෝබෙලුන්. සහාබිත තෝබෙලුන්. ඒ එන්නේ මොහිම කම කිය. කරා එතකෝ බෑ නේ නොහොනවා එයිදම් මා දිගුහුකමන් නුන්ද එහා බොඩ දිගුකම ප්‍රශ්න තේකමක මීයක මිසාරක මීයක්ගේ ෆහතුග නමාදු කුරන් ජස්සඤ්ඤා ඒ නැවස් බලාව ජස්සඤ්ඤා සරකේ නහර දානවරන් හොත්තන කද්දාංජේ ඒ නහර තම රක්වෙන් නිම්මාව දෙවන් රක්වතු ගත්තේ යතන් කිසිනනක ෆහතුග මීයක ෆෙෂි එම ෆරායගත ෆරා දෙර මස්සලේ හයිගත වෙයි. අර දෙර මස්සලේ ඉනස්සල්. හැම බලාස් නබි ෆරහානගේ ෆාතුග අත්තහියාතන් ඉඳ සුන්නයි කුරන් අත් සුන්නතුග අත්තහියාතන් ඉඳ එනගේ ෆාතුගේ මිය සුන්නයි කුරන් ෆරහාන දැන් එහෙන කියාර කින ජන කියාවට තකුලිෂන් එජසිය ඒ ගොතබ බලාරන් ජීන කොම්ම මිය කොසනක ආදෙතල විශ්වන් ජීන ඒ ගොත වාකි එන මියගේ ෆාතුග සුන්නයි කුරන් ජස්සන්ය එන සුන්නයි කුරන් ෆරහාර විජස්සා ඒරු එන එක්ක නිමෙ එර මස්සලෙන් එන්න මෙසේන නිමෙ නිමෙ ඔබ ජස්සාගෙන මානෙරු එන බස් කොට තක්ලිෆෙන් එයි එන මඩ කොල්ලුන්ටන් මඩ කොල්ලන් ජිහේ හරි එනගේ සුතුරාය වියන් හරි වාජිබෙන් නෝ කමක එනක් දෙවි එන එනගේ බේනෙම ඔච්ච එන දෙවි එන්න මස් මඩ කොල්ලුන්ටන් අර මඩ කොල්ලන් මි ජෙහුනේ මීනාගේ සබබුම් එන තනක දාංග සම් ඔති මිහාර විසාල එබැයි මිහුන් වර ගෝස්ක පුරා කමෙන් හයිගත බයි එන අත්තහියාතන් ඉඳ නිමෙනිම ඔබ පාතුක දෙස්සු එහෙන් ජස්සාගෙනවා ඕ මිහාර්දෙන් ඒ හුරි හැෆි කුරකේ අදී නොබුන උනස් කණ්ඩායලි ෆාලකුන් එංගේච්චිස මිහුන් පතවා දෙහෙනි මිසාලක මි ජහමියායි අෂරියායි මුතසිලායි මෙ මිහුන් මි අහලු සුනල් ජමාතුන් බේරුමි එමිහුන් අකීදාගනු බෑ අහලු සුන්නා වල් ජමාතු අකීදා නෝන් අල්ලාහ් ගේ සිෆා ෆුත කාමතු ගේ මිහුන් ගබරේ එහෙම මිහුන් වල් සුන්නා වල් ජමාතු ගේ මිහුන් නෝන් එක් ගොතකසි අකීදා ගේ අහලු වරණ කන්නු කියන්නේ දැන් මිසාල කෆිකෝ එමඟ අකීදා නුබයන් වයහ හින්ද කොයි මිහුන් තිබේනි අහලු සුන්නා වල් ජමාතු දැන් මිසාලක බිදුවෙන් හදාපා එම හොරු පොඩ තිල් මෙරිනස් බිදුව හෙදිපා එහෙන්නම එමිහුන් නම් ඕලිගේ මිසාලක නස්ස විස්නුමුග මස්සලෙන් උලේ තීව එමිහුන් නම් එම හොරු බය මගුණු බයකෝ දෙයිෆා නොබය මගුණු ගෙඩි ෆේ හොරු එමිහුන් يكنتهم بأن نفوسا أميهم كفر بولا تخدمات مثال كيما من نوابي أميهم مثل هو بأي مسألة هو مسألة جهيفة أي بأي نسوتا විස්නුමුගේ مسألة بأي نسوتا විස්නිෆයිනි නොබෑ නොවත ضعيف حديثك مچ නොවත إفدا حديثك مچ بناكم حكم نربع إمام سيوطي من هو بلا كفر بأي كما بودت علم رينجي ورا كفر بأي فور إمام سيوطي هذه خاصة ඉමාම් සුයුති යකියේ දැන් මාබඩ කල් දොයිෆ හදිසක බල්ලා වේ කල නෝ ඉමාම් සුයුති ඒ ජලාලුද්දීන් සුයුති දොයිෆ හදිසක නෝ බල්ලා හැ බඩ ඒ බොහරි බයි මවුදු හදිස් තස් කෙන්නා බයි මවුදු හදිස් තස් කෙන්නා එකම කොට ගිල මෙරිය හදිස් පන්නු ගැසින් වෙයි මවුදු හදිස් තකසේ බොහරි බයි ෆර්වාහක දක්කා එහෙම මම ගොත බයි බේ කලනගේ බොහරි ගොත කුක්කුරයිෆා බයි කන්තක් තවක ෆිකුරු ගෝස්සේ ෆයි බොහරි එහෙනම් එමිහුන් එයි ගස් තකුණුවා එමිහුන් ගස් තකුණුවා එමිහුන්න නස්සේ විස්නුන් නුබෑවගෙන් එමිහුන් ඒ ෆදමගකුන් එලිෆහුරි එමිහුන්ගේ අස්ලු රංගාව එමිහුන්ගේ අස්ලු රංගාව දැන් තිබී හැම තෆාත් මස්හබ් තවගේ අකීදා තවගේ අහලවරි එමිහුන් එනුබෑ මුස්ලිමුන් නේ කියයි ආකෝ යතල් කෙනකෝ එනේ කාකම කී හඳානන්නේ aden komme sirako feri feheri warak kurin feri ferno eccem warak kuri gama gabru kari kiyan ferno eccem fude warak kurin hawa ei bulugul maram algono mitanga ki bulugul maram ge bang eti genna afad ibn hajar ibn hajar bang genna afe talqinu bang genna ibn hajar ei e zamanu ge be kala kurangalo kama dekigen ena buna fennani miden gabru kari kiyalun rangal kama timanne fene kiyaafeena ginnaafe talqiin emma warak kuriigeeti ferrijje mi bidwata ferrijje warak kuriiga assaawe kalunge zamaanuges bay bidwata ferrijje bay bidwata ferrijje assaawe kalunge zamaanuga ehaa kurin ferrijje ඒකමක මේ තල්කීන එයි එබේකල් නවර මාෆාම් කරන මස්සලේ සබබකී zamanuge bes mihirge aqidaen nun ei kiye එකක් බලක ඔන්න මිහන් අඩි වෙනකම්. එබ්බස් මිහගේ අපි දාන්න. යාර ඒගේ ඔති එෆද මිහෙක්ගේ ගාත හැම එකනි දියුන් එනගේ සාරි සමාද සාරිතෝග අලකම ගබුලන්න කුරේ. සවකි දෙරිවායතෙන් බැන් ඉතා. এর রিবায়তে কি রসুল্লাহ সাল্লাহ আসলাম হচ্ছে বাওয়ালে বে শরিয়তে না কাফা আনের রিবায়তে কি মিনানি সাহায্য হোক আলকঙ্গা বলনু কুরান එමෙන් ඉල්මරින් ඇති බස්සාය ෆනි දෙබයක එයි හැම එකනි එපද මිහෙක්ගේ ගාතක් දියුම් එන ගොස් කෙන්නු ගස් නුවානේ ගාත වාගේ කේපද කන්තත්ත කුරාමිය එවාහකේ මිහාර එයි එපද මිහෙ ගාත දියුම් ෆද කමෙන් ඇති කියුම් මෙහාර ඒති කීමමිවා ගොතකි කොම්මස් වරකන් හිත ඒක යකින් කමෙන් එප ආද ඒක මිසාලකි මේ හින්දි ෆිල්ම් උත බලාමිනු හින්දි ෆිල්ම් උත බලා පුදින්න කොම්මස් වරකන් අසර කොෆහොර ඒ බුදුතව ඒ මිසාලකේ බුදුතක් කාරිගේ මිහුන් ඒ දුවා කුරාර මිහුන් ඒ ෆිල්ම් උතහුන් එප දක්කා ඒකෙන් ඒවා අසර ඒකෙන් ෆාලවා අසර එන්නු කොම්මස් තූෆානෙන් අන්නතන් ඒ දුවා කුරිනා කොම්මස් කහල අසර්තකේ ෆාලව ගෙන්දාතා ඒති අනකති කුරාන මිසාලක ඒ කුජ්ජා බලන් ඉන්න කුජ්ජාගේ හිතන් හම ඒව තස හගියතු එනන් හම ඒව අසර කුරේ ඒව මිහර බුදු කාරී එන ඒ දුවා කුරණිය දෙම් මිහෙන්නේවා දෙම් මිහෙන්නේවා ඒ දුවා කුරී ඒති ඒව සිකුණ්ඩියන් ඒව ඒ මිහුන්ගේ හගියතු කර බොඩ ප්ලෑන් එකයි රේ ඔමෙන්ගේ දීන් ෆෙතරුනේ එදෙන් කලාංගේ වෙජ්ජ කොමස් කම කුරේ වෙනකන් එමුනස් එගේ ඒවගේ එහෙම දෙකෙන් එකකින් බදක්කයි අසරත අසරත ඒති එබ ගබූල කුරවේ කොම්මස්වරක අදි කියවෑෆුන්න මිහාබස් මා බොඩන් ඒ ඒගේ තෙරවද වෙජ්ජියා මා බහම බොඩන් අසර කොග්ගෙන් බදේ එපදෙච්චි බාතිලෙච්චි එහෙම දෙකෙන් බෙන් ඉල්මර විදාල ෆුරි වරන් හර්දනා අකීදාගේ අහලුවරිය කුෆියවෑ බාතිල් අකීදාගේ මේ අහලුවරින්ගේ ෆොයිත්තවස් කියාගෙනවා පලාලාගෙන් වස්නුවානේ එහෙන් නුනේ නම කුෆර දෙංගාලා ඊයේ මිහුන්ගේ ලියුම් තවස් වර වරගද ඒ බොර වර වරගද ලියුම්ත එමිහුන්ගේ එහෙම මීහාගේ සිකුඩේ හැම අඹුරාලා කාලියුම්ත නසෝරාහින්ගේ වෙසේ බහල් එයදි එහෙන් දීනේ අද මි දීනුගේ තෆාත් ෆිරකාතා باطل عقيدات tahu gahlu werin emihun geliun te sor baru kada ekiya la fi hama emur gande un kashiyan be en kamun e fada echi kiumer rangalan den eti hama hama enwana den mitanaka මෙහර කාහිනෙක්ගේ ගාත නොත බ්‍රහ්මාණයෙක්ගේ ගාත දාමීහා එදනි කොම්මස් කම බෙගෙන කී කුරයින ගාත දා සිහුරවරිය ගාත ගොස් කෙම් වෙස්නුවානේ නෑ ගාත අමේකනි දියුම් එනගේ අලකන්තත්තකගේ බුරුවර තේදු කොෆි යන බුනේ චෙතේදු කොෆි යති ශරියත කාෆරු දෙන් ඒ රාහි තේදු කොෆි ය ශරියත කාෆරු තේදු කොෆි ය ginen kiyen kiyen farhafiya e tedukuroven faha en alum en handahan ay kiyalima farak handahan vedan ආ ඒ අධිහෙම් මස්සලේ ඒ අධිහෙම් මස්සලේ ඒයි රහෙක්ගේ අහලුවරින් අල්ලාහ් හලාහ කුරවී මෙහර කුරීග උම්මත්තන් හරි හලා කුරවෑ ෆල්ලාහ් සුබ්හානහු තාලා බෑවර උම්මත්ත එමිහුන්න කද්දෙන් අමුරා නාද වෙනි රහක එයි මුරාද හරාම වාගේ අල්ලාහ් හරාම් කුරවෑ ෆෙවනි ඒක මානේ කි ගවායදු කණ්ඩාලා නි නිම්ම වෑ ෆල්ලාහ් ති එබැයි ගහල් වරින් එකනාංග හලා කුරම ෆහකු දෙනෙන් අමුරෙන් එමිහුන්නකන් ඒ ගවමක නාද වෙනි එයි ආයතුක මානේ එයි බෑ හුරියා ගවමෙන් ශාමිල් වේතා එතාංග ශාමිල වෙන නූහ අලයිහිස්ලාම් කවම හූද් අලයිහිස්ලාම් ආද ආද භාගයාගේ මේ හූද් අලයිහිස්ලාම් කවම සෝලිහ් අලයිහිස්ලාම් කවම ගමියෝ ඒ හුරියම් ශාමිල ලූත් අලයිහිස්ලාම් කවම හුරියම් ශාමිල යාත අන්නංජේ එපද මීහා ගාතක් ගොස් එනා පුනාචිත තෙදුක ගබූල් කොෆිය අලුන් එන ශහාද කියන්ජේ අලුන් ශහාද කියන්ජේ එමහර බෑර අල්ලාහ් නුම් ෆරාත ගන්දි හුවා කොෆි මීහා සලුන් ශහාද කියාෂ රසූදුන් හදීස් උකරෝ ඒ දිකුට ශිරකේ adi bodu shirukumihi bodu shiruku diinum beerwaa shirukumihi efada buramaaniga gaatak gos emihum bunaaji tattee duko ega asaru hurikamak gabuuduko ekan tatta geterevanung ei shiruku bodu shirukenge bodu shiruki millatum beerwaa shiruku ei emma e alun diinan annan jeen shahalikiya ihar emiho gaatak gossiya eneki kaafarekkaman e saabiteweba hadiisu efada mihe gaatak gos ene bunaaji tattee du qur'aaniha eki දැන් මිසාලක ඉස්ලාමී ශරීයතෙක් ගෙවිච්ච. ඒ ෆතම හම්බෝ කඩාන. ඉස්ලාමී ශරීයතෙක් ගෙවිච්ච. දැන් මිහිතන් තාකන කුර වෙන කාර්කම ආමන කම.